බුදුබණ කියන්නට පුතුගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එලිය පැලපුරා ඉහිරිලා බුදු පුතේ නුඹ දිනෙක බුදුවයන් කියලා නියත විවරණ දෙන්න යම් මැණිකේ නැගිටලා හැබැයි ඉස්සර වගේ මගේ පුතේ කියාලා තුරුළු කරගන්න නම් එපායිත් මං වෙලා බත් කටක් කවන්නට හිත ගියත් ලං වෙලා එපාසිල් පැවැත් වෙයි මව් සෙනෙහි සිහි වෙලා වනකතා කියනකොට පුරතලෙන් මුව විදා කඳුළු පිස දුකනිවෙන බන අසමු නෙතුපියා හැඩුම් නැති සිතින් පුතු දකින්නට දිරිපතා අපිත් විවරණ ලබමු වැටි වැඳ පුතු දෙපා බුදු බණක් කියන්නට පුතු ගෙදර ඇවිල්ලා බුදු සුවඳ බුදු එළිය පැලපුරා බුදු පුතේ නුඹ දිනක බුදුවේයන් කියලා නියත විවරණ දෙන්න යම් මැණිකේ නැගිටලා